ගී ප්‍රසන්ටේෂන් ගීත ධාරා ගුවන් විදුලියේ ගීතයක් කියන්නේ ස්වභාවික ගීතයක්. ඒක තමයි ගුවන් විදුලියේ ලකුණ, ඒ වගේම හොඳ ගීයක ලකුණ. ගී ප්‍රසන්ටේෂන් ගීත ධාරා ආයුබෝවන් සුබ දවසක්. දයබර හිතවතුනි ශ්‍රී ලංකා ගුවන්විදුල සංස්ථාවේ ගේ ප්‍රසන්ටේෂන් වෙතින් ඔබට හඳුන්වා දෙන සංයුක්ත තැටි පිළිබඳව ඔබව දැනුවත් කරන වැඩසටහනයි ගේ ප්‍රසන්ටේෂන් ගීත ධාරා වැඩසටහන. අද ගේ ප්‍රසන්ටේෂන් ගීත ධාරා වැඩසටහනින් ඔබව දැනුවත් කරන්නේ ආදරයයි කරුණාවයි සංයුක්ත තැටියේ ගීත පිළිබඳව. රුක්මනී දේවියගේ ආදරයයි කරුණාවයි සංතතියේ ගීත පිළිබඳව ඔබව දැනුවත් කරන්නට මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළේ ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාට සහ රවීන්ද්‍ර ගුණසේකර මහතාට. ඔබ දෙදෙනාම ආයිබෝවන් කියලා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ආයිබෝවන් ආයිබෝවන්. ආදරයයි කරුණාවයි සංතතියේ අඩංගු වෙන්නේ රුක්මනී දේවියගේ ගීත. අපි මුලින්ම ගීත අහන්නට කලින් මේ රුක්මනී දේවිය පිළිබඳව තිලකරත්න මහත්මයා පොඩ්ඩක් කතා කරලා ඉන්න. රුක්මනී දේවිය කියන්නේ අපේ සිනමාවේ අගරජන. ඇය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංස්කෘතියේ අසහාය ප්‍රතිමූර්තියව සිටියා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති පදවියට පත්වෙන තුරුම ඇය තමයි ලංකාවේ හිටපු අසහාය ජනප්‍රියම කාන්තාව. ඇය දෙවැනි උනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති වෙච්ච වෙලාවේ තමයි ඇය අභිභවා යන්න කෙනෙක් ලංකාවේ කාන්තාවක් බිහි වුනේ. ඇත්තටම ඇය සුවිශේෂ කාන්තාවක්. අපේ සිනමාවේ පළමු වෙනි නිලිය බවට පත් උනේ මිනර්වා නාට්‍යවල රඟපාපු නිසා. ඇත්තටම මිනර්වා නාට්‍ය නෙවෙයි චිත්‍රපටය ගත වෙන්නට තිබුණේ. සිරිසේන විමල වීරයන් තමයි ඔහුගේ ටීටර් නාට්‍යයක් චිත්‍රපටයට නගන්න කැසකවමින් උත්සාහ කරමින් වෑයම් කරමින් හිටියේ. නමුත් මිනර්වා නාට්‍ය ඒ කියන්නේ කඩවුණු පොරොන්දු පළවෙනි චිත්‍රපටයේ බවට පත්වෙච්ච නාට්‍ය 900 වාරයක් ලංකාවේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ කාලේ මේ අතුරු සිදුරු නැතුව මිනිස්සු පොරකකා බලන නාට්‍ය චිත්‍රපටගත කරන්න එස්.එම්. නායක මහත්මයා ඉදිරිපත් වෙනවා. එතනින් පළවෙනි චිත්‍රපටය නිර්මාණය කරන්න උත්සාහ කරමින් හිටි සිරිසේන විමලවීර පරදවා එස්.එම්. නායකම් ජය ගන්නවා. මිනර්වා නාට්‍ය වගේම අතිශය ජනප්‍රියටපත් වෙනවා මේ කඩවුණු පොරොන්දුව නාට්‍ය පදනම් කරගෙන නිර්මාණය කරපු කඩවුණු පොරොන්දුව චිත්‍රපටය. දැන් අවුරුදු 72ක් වෙනවා ඒ චිත්‍රපටයට. හැබැයි මම හිතනවා තාමත් කඩවන පුරුදු චිත්‍රපටය බැලුවොත් යම් යම් සාධනීය ගුණාංග ගණනාවක් කඩවන පුරුදු චිත්‍රපටයේ දකින්න පුළුවන්. එයින් පළවෙනි සාධනීය ගුණය තමයි රුක්මනී දේවි වගේ නිලියක් අපිට මේ පළවෙනි චිත්‍රපටයෙන් ලැබීම. ඔව් මම හිතන්නේ අපි තවදුරටත් මේ ගීතවල රස මතක හොයාගෙන යමු ගීත රස විඳින ගමන්. Thank you. ඉතින් සෙනවිරත්න ලියපු ගීතය සංගීතවත් කළේ එස්.එස්. වේදා. ගීතය ගායනා කළේ රුක්මනී දේවී. මේ ගීත ඇහෙනකොට රවීන්ද්‍ර ගුණසේකර මහතාගේ මතකයේ නතර වෙන්නේ කොතනද? 950 දශකයේ ජනප්‍රියම කාන්තාව කුරුවිල මණ්ඩල මහත්මයා කිව්වා වගේ රුක්මනී දේවී. මුලින්ම ලංකාවේ සම්මාන උල්ලක්තිය තිබිලා තියෙන 955 අවුරුද්දේ ලංකාදීප් පුවත්පත් මගින් දීපශිකා කියලා සිනමා සම්මාන උල්ලක් තිබිලා තියෙනවා. ඒකේ වැඩිම පාඨක ඡන්ද ලැබිලා තියෙන්නේ ජනප්‍රිය ගායිකාව ජනප්‍රිය නිලිය රුක්මනී දේවිට. මේ ගීත ඉතාමත්ම ජනප්‍රිය වුණා මේවා තැටි වශයෙන් වැඩියෙන්ම අලුවි වෙලා තියෙනවා රුක්මනී ගැන කියනවනම් ලංකාවේ නිලියක්ගේ ඡායාරූපයක් ඉන්දියාවේ ෆිල්ම් ෆෙයා සංග්‍රහවක පළ වුණා නම් පළ වුණේ අදත් මේ වார்த்தාව කඩලා නැහැ රුක්මනී දේවියගේ ඒ 950 දශකයේ ලංකාවේ වැඩිම ආදායම් බදු ගෙවලා තියෙන නළු නිලි යුවල හැටියට සඳහන් වෙන්නේ 950 දශකයේ මීගමුවේ ජයරුක් කියන ගෙදර හිටපු එඩීසා රුක්මනී දේවිය මේ ජයමාන්න රුක්මනී කියන නම් දෙක එකතු කරලා තමයි එදි ජයමාන්න ජයරුක් කියලා හදලා තියෙන්නේ මේ ගෙදරට නම තියලා තියෙන්නේ. අද වගේ මේ කොළඹ ආපුවාම ඈත බලත්තුල අය යනවලු මීගමුවේ අගුරුකාර මූල්‍ය පන්සලටයි රුක්මනී දේවිගේ ගේ බලන්න. ගේ බලන් ඉඳලා රුක්මනී ඉන්නවා නම් මේ ගේ ඇතුළේ කතා කරනවලු. ඉතින් අයත් සමග කතා කරලා මොහොතක් කතා කරලා ගියාම මිනිස්සුන්ට හරිම සතුටුයිලු. ඇයි ලංකාවේ රැජිනක් තමයි රුක්මනී කියන්නේ. ඉතින් ඒ වගේ හිටිය යුවලක් තමයි එඩිය රුක්මනී. මම හිතන්නේ තවත් ප්‍රශ්න මතක ගොඩක් අවදි කරන්නට හැකියාව ලැබේවි. අපි අහලා යමු. ආදරය කරුණාවෙන් සමිතටියේ තවත් කීපයක්. සෙනවිරත්න රචනා කළ ගීත එස්.එස්. වේද තමයි සංගීතවත් කළේ. මම හිතන්නේ තිලකරත්න ප්‍රවීණබණ්ඩාර මහතාගෙන අපි පොඩ්ඩක් කතා කරමු මේ හර්බර්ට් එම් සෙනවිරත්න සහ එස්.එස්. වේදා කියන සුසංයෝගය පිළිබඳව. හොඳයි. ඇත්තටම ඉන්දියානු සංගීතඥයෙක් වේදාචලම් එස්.එස්. වේදා කියන්නේ. ඔහු බොහෝ මුල් කාලීන චිත්‍රපටවලට සංගීතය නිර්මාණය කරපු සංගීත සම්පාදනය කරපු සංගීතඥයෙක්. ඔහු ගීත ගායනත් කරා. අර පසු කාලයක මුත්තුසාමි මාස්ටර් යෝගීද ඒකල ගීත ගායනා කරා වගේ ඇත්තටම වේදාචලම් කියන සංගීතඥයත් යුග ගීත ගායනා කරලා තියෙනවා රුක්මනී දේවිත් එක්කත් ගීත ගායනා කරලා තියෙනවා. ඉතින් දැන් ඔය හර්බර්ට් එම් සෙනවිරත්න වේදාචලම් රුක්මනී දේවි ඔය එවක එකට බැඳුණු චරිත. චිත්‍රපටය ගීත ලියන්නේ හර්බර්ට් එම් සෙනවිරත්න සංගීතය නිර්මාණය කරන්නේ සෙස් වේදා රංගපාන්නේ රුක්මනී දේවි. රුක්මනී දේවි ගැන කියනකොට තවත් විශේෂයක් කියන්න ඕනේ අර මම කියන්නේ මේ සම්පතක් කියලා අපිට සාධනීය දෙයක් කියලා පළවෙනි චිත්‍රපටයෙන් ලැබුණු ඉන්දියාවේවත් නැහැ ওই තරම් මහ විශාල සිනමා කර්මාන්තයක් තියෙන රටකත් නැහැ එකම නිලියක්වත් Taman වෙනුවෙන් Tamanම ගීත ගායනා කරන සියලු දක්ෂ නිලියන්ට වෙන කෙනෙක් තමයි පසුබිම් ගීත ගායනා කරන්නේ ලංකාවේ විතරයි Tamanගේ භූමිකාවට Tamanගේ චරිතයට ගීත ගායනා කරන්න පුළුවන් ගායන හැකියාව තුණු නිලියක් බිහි වුණේ ඉන්දියාවෙත් බිහි වෙච්ච නැති විදිහේ සම්පතක් තමයි අපිට ලැබුණේ රුක්මනී දේවී විතරයි. Tamanගේ චරිතය වෙනුවෙන් ගීත ගායනා කිරීමේ හැකියාව තුණු එකම නිලිය. ඉතින් මේක සම්පතක් නෙවෙයිද? සිනමාවේ ජනප්‍රියත්වයටත් ඒක මම හිතන්නේ විශාල වශයෙන් බලපෑවා. මොකද ඇයගේම දෙබස් ඇහෙන හඬින්ම ඇය වෙනුවෙන් ගායනා කරන ගීතත් ඇය ගායනා කරා. ඉතින් මේක ලොකු සම්පතක් අපේ සිනමාවට ලැබිච්ච. ඒ වටිනාකම් එක්ක රවීන්ද්‍ර මහත්මයා ඔබ කොහොමද නතර වෙන්නේ මේ එස්.එස්. වේදා සහ බර්ටම්සන් විරත්නයන්ගේ සහ රුක්මිණී දේවියන්ගේ සුසංයෝගය පිළිබඳව? ඔබේ මතකයන් කොතනද නතර වෙන්නේ? රුක්මිණී ගැන පොඩ් කිව්වොතින් රුක්මිණී හින්දි නළුලියන්ටත් නෙලියන්ටත් ගීත ගායනා තියෙනවා. ඒ තමයි පතිවත වගේ දෙබස් කවු චිත්‍රපටිවල රඟපාන්නේ හින්දි නිලියන් ගීත ගයන්නේ රුක්මිණී. ඒවත් ඊටාම ජනප්‍රිය වුණා. ඒවත් ගීත ලියද හර්බර්ට් සෙන්ඩත්න. ඔය දැන් පරිවත් චිත්‍රපටයේ තව එකක් මම හිතන්නේ ලතා වල්පොලත් හඬ කවලා තියෙනවා. හඬ කවලා තියෙනවා. හඬ කවලා තියෙනවා. ඉතින් මේ වගේ රසවත් අතීත තියෙනවා. ඉතින් මේ ඒ හැම එකටම නිරන්තරයෙන්ම හර්බර්ට්ත් සම්බන්ධ වෙනවා. මේ පතිවතේ ගීත ලියන්නේ හර්බර්ට්. දක්ෂිණ ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ හොඳ මේ සංගීතඥයෙක් තමයි වේදාචලම්. මේ රාත්‍රියේ ආවේ මේ රොන්සොයා වගේ මේ මියුරු ගීත ගායලා තියෙනවා රුක්මනී සමග වැඩි ගීත කියලා නැහැ. දක්ෂිණ මූර්තිත් ඒ වගේ තමයි දකුණු ඉන්දියාවේ. එයත් සූර්යා කියන චිත්‍රපටයේ ලතා සමග ආ කියලා පේලියක් අදිනවා. ආලප් එකක් විතරයි. පොඩි ආලප් එකක් විතරයි කියන්නේ මේ මහා සංගීතඥයා. මේ සූර්යා එකේ සිනමාස් එකේ ගොඩක් මේ වනමෝණී වගේ වේ සංගීත අධ්‍යක්ෂකවරයා. ඉතින් මේ හොඳ හඳක් තියන අය ඒගොල්ලෝ වැඩි මේ ගායනා කරන්න ආවේ නැහැ. ඉඳලා හිටලා කිව්වා ගීත. ඒවා බොහොම ජනප්‍රිය වුණා. හොඳයි අපි ආදරය කරුණාවේ සම්මුඛයේ තවත් ගීතයක් රසවිඳින රසමත කවදි කරමු එම් සෙනවිරත්න රචනා කළ ගීතයක් තමයි එස්.එස්. වේදා සංගීතවත් කළේ මේ ගීතයක් ගායනා කළේ රුක්මනී දේවිය. ආදරයේ කරුණාවේ සම්මුඛතේ ගීත 18ක් අඩංගු වෙනවා. මේ ගීත 18 මම මතක් කරන්නම් මොනවද කියලා. ආදරයේ කරුණාවයි ඕලුමලේ හිසුදු ලින්දේදී රාත්‍රියේ හනේ මේ රාත්‍රියේ නැවිලා පිනේවි මෝරනවා ප්‍රේමේ ඔබ යන ගමනේ ආලේ විහදේ හද ආදර ප්‍රේමේ ආදරය නිසා ඇගේ ආදර ප්‍රේමේ ශාන්ත වේ ප්‍රේමේ පින්සාර මාගේ සොහොයුරා සුදට සුදේ සිරිය සැපනෑ අහෝ මණිකේ ඔබේ සිනාවේ සැන්දෑවේ සැන්දෑවේ මේ ගංගා ජලාශය ආදී වශයෙන් තමයි මේ ගීත 18 අඩංගු වෙන්නේ. මේ ගීතාවලිය ඇහෙනකොට රවින්ද්‍ර ගුණසේකර මහතාට මොනවද හැඟෙන්නේ? ඔය 50 දශකයේ ගීත. මේවා බොහොම අමරණීය ගීත. අද 2020ට ආසන්නයි. තවමත් මේවා ජනප්‍රියයි. ඉතින් ඒක තමයි මේ කර්ණ රසායන හඬක් තියෙන කෙනෙක් රුක්මනේ මිය ගියත් තවමත් මිය යන්නේ නැතුව අපි සමග ජීවත් වෙනවා වගේ තමයි අපිට දැනෙන්නේ. එතුමියගේ අවසාන කාලේ මම ගියා සිවම්මා ධනපාල කියන නාට්‍ය බලන්න. මේක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබුණේ දර්ශනේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමයි ප්‍රධාන අමුත්තා. මම බලන් හිටියා මේකේ මේ ඔක්කොම රඟපෑවේ නවක නළු නිළියෝ. අධ්‍යක්ෂණය කරුවේ වික්ටර් වික්‍රමගේ තමයි. රවීන්ද්‍ර රන්දිනිය, සුමන අමරසිංහ, මාළී ෆොන්සේකා ඔක්කොම රඟපෑවා. ඉඩිජාමන් රඟපෑවේ නැහැ. මේකේ සියම්මා චරිතය රඟපෑවේ රුක්මනී දේවී, ධනපාල චරිතය කෙරුවේ එඩි ජූනියර්. ඉතින් අපි බොහොම ආසාවෙන් මට බොහොම අඩු වයසක් 14 15ක් වගේ ඇති. ඉතින් මාත් මෙහෙම ගියා බලන්න. ඉතින් බලනකොට මේ ඇය රඟපානෝ අන්තිම කාලේ මේ අන්තිම ජවනිකාවේ රුක්මනීට පිස්සු හැදෙනවා. සියම්මා පිස්සු හැදිලා මේ ඇවිදිනවා පාරවල් වල. ඉතින් කොණ්ඩේ කඩාගෙන ඉස්සර කලින් බොහොම අපූර්වට හිටි චරිත මේ පැයක් එකමාරක් ඇතුළත වෙනස් වෙලා හිඟන්නියක් පිස්සියක් වගේ රඟපානවා. ඉතින් මට මේ හිතා ගන්න බෑ මේ වේදිකාවේ මේ තුමිය රඟපාන හැටි. පස්සේ මිනිස්සු ගිහිල්ලා 100 500 කොල දානවා වේදිකාවට. එයා ඉල්ලනවා අනේ යමක් මට ලැබෙන්ටා කියලා බොහොම අපූර්ව ගීතයක් ගයමින් මේ මට මතකයි ජේ.ආර්. ජවද මහත්මයාත් ගිහිල්ලා මුදලක් දැම්ම අපි කෙරෝවල හිටිය මේ කීයක් දැම්මද දන්නේ නැහැ. ඉතින් මේ වගේ මිනිස්සු වේදිකාවට සල්ලි විසි කරා. ඒ තමයි මම රුක්මනීව අන්තිමට දැකපු අවස්ථාව. ඊට කලින් දවස් දෙකක් තුඩල්නේ ජයලා ගෙදරට ගිහිල්ලා දැකලා කතා බහ කරුවා. ලැඩි රණසිංහත් සමග තමයි මං ගියේ. ලැඩි රණසිංහ තමයි රුක්මනී සමග ඉංග්‍රීසි නාට්‍ය වල සිංහල නාට්‍ය දෙකේම රඟපාපු නළුවා. එතුමා මතක් කරන්න ඕනේ ආදරේ මොකද ගුවන්විදුලියේ 950 දශකයේ හිටියේ හොඳ නිවේදකයෙක්. ලැඩි රණසිංහ කිව්වහම අපි කවුරුත් ඒ කාලය ගරු කරලා තියෙන බොහොම උසමාත දේහධාරී පුරුෂයා. ඉතින් රුක්මනීට ඒත් ආදර කරපු චරිතයක්. රුක්මනී මිය ගියෙත් දැඩිරාජසිංහලා ගේ ඉස්සරහා පිට. අන්තිමට මේ මිනිහා හඳුනාගත්තෙත් රුක්මනීගේ දැඩිරාජසිංහ. ලැඩි රුක්මනීට වැඩිය ගොඩාක් වැඩිමල්. ඉතින් මේ ඒ වගේ බොහොම සුන්දර දුක හිතන චරිත කතාවක් තමයි රුක්මනීගේ. ඉතින් මිය ගිහිල්ලා තුඩැල්ලේ මරණේ වෙලාවේදී රාත්‍රියේ ඇවිල්ලා පාර පුරා විසි වෙලා තියෙන කොළ ටිකක්. මොකද ඊට පහුවෙන්දා ජයවජාත මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඒත් බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ ස්වර්ණ ගී එයාගේ 44ක ගී මේ එකට පුහුණු වෙමින් තමයි මේ කොල්ල ටික බල බල රෑ ඇවිල්ලා තියෙන්නේ. ඊපස්සේ පාර පුරා විසිලා තියෙනවා ලේ මැවිලා පෙනේ රූපේ තියෙන පිටුව තමයි යා අන්තිමට බල බල ඇවිල්ලා තියෙන්නේ. බවුසරයක වැදිලා තමයි මිය ගියේ. එයින් පස්සේ තමයි ඒ වාහන වලට රුක්මනී මොඩල් කියලා කියන්න පටන් ගත්තේ. අර දෙලිකා වාහන තිබුණා පොඩි වාහන. ඒවා රුක්මනී වැදුණාන් පස්සේ මේ මිය ගියන් පස්සේ මේ මිනිස්සු කියන්න පටන් ගත්තා රුක්මනී මොඩල් කියලා. පත්‍රෙත් මේ දානවා ඒ දවස්වල රුක්මණී මොඩල් වාහන මේ වෑන් රථය විකිණීමට ඇත කියලා. ඉතින් ඔය වගේ මේ කොච්චර සුරූපී ලාලනියක් වුණත් අන්තිමට මිනිහ දකින්න බැරි විදිහට පාරේ පුරා විසලා තිබුණා. මමත් ගියා මේ බොහොම කුඩා වයසේ මේ තියෙන ආසාවට මීගමුවේ මරණ ගෙදර සෙනඟක් නෙමෙයි ආවේ ජන ගඟක් ආවේ ගඟක් ගලනවා වගේ පුදුම විදිහට මේ මං ඊට පස්සේ එහෙම සෙනඟක් මං දැක්කේ නෑ මරණයකට ඇවිල්ලා ඉන්න. ඒ තමයි රුක්මණීගේ අවසානය. තිරගන්නපුරට බණ්ඩාර මහතා මං හිතන්නේ රුක්මනී දේවිය ගැන කතා කරනකොට අපිට කතා කරලා ඉවරයක් කරන්න බෑ. ඒ තරමට ඇයගේ ප්‍රතිභාව පිළිබඳව ගීත ගායනයෙන් සහ රංගනයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ඇයගේ තිබුණු කාරුණික භාවය මේ පිළිබඳවත් බොහෝ දෙනාගේ අවධානය යොමු කරනවා. ඔය ඊටාම නිහතමානී චරිතයක් හැටියට ප්‍රසිද්ධයි. ඇය සිනමාවේ අගරජින කියලා හෝ ශ්‍රී ලංකාවේ කෝකිල දේනුව කියලා කිසිම අහංකාරකමක් ආඩම්බරකමක් තිබුණ නැති නිලියක්. ඇත්තටම දැන් මට මේ රවින්ද්‍ර ස්වර්ණගී ගැන කිව්වම මතක්ුණේ ස්වර්ණගී ප්‍රසංගය සංවිධානය කරන්නට බාරණතු වුණේ මගේ මගේ පාසලේ මිතුරෙක් බර්ටි කියලා වෛද්‍යවරයෙක් දන්ත වෛද්‍යවරයෙක් බර්ටි අමරසිංහ. ඔහු තමයි මේ සංවිධානය කරේ ස්වර්ණගී ප්‍රසංගය. ඉතින් ওই අනුතුරු සිදු වෙන්න දවස් දෙකකට ඉස්සෙල්ලා නුගේගොඩ බර්ටි අමරසිංහ වෛද්‍යවරයාගේ සහෝදරයාගේ ගෙදර පුහුණුවක් තිබුණා. ඒ පුහුණුවේදී මේ ස්වර්ණගී ප්‍රසංගයේ ගායනා කරන ගීත ගන්නාවක් පුහුණු වුණා. මමත් එතන හිටියා. අපි යම් යම් ගීත කියන්න කියලා ඉල්ලුවා. එදා රාත්‍රී භෝජන සංග්‍රහයත් එතන ලෑස්ති කරලා තිබුණේ. ඇය අපි ඉල්ලපු හැම ගීතයක්ම පොඩි කොටස කොටස ගායනා කරා. ඉතින් එවැනි නිහතමානී කෙනෙක් මට මතකයි එක්තරා චිත්‍රපටයක රඟපානකොට රුක්මනී දේවියට නවාතැන් දෙන්න සිද්ධ වුණා නුගේගොඩ. අපි ගෙදර මුළුමනින්ම අලුතින් සුණු පිරියම් කළා කාමරයක් අලුතින් සකස් කරා රුක්මනී දේවි වෙනුවෙන්. රැජිනක් එනවා වගේ ඇයට සුඛ විහරණයෙන් ඉන්න අපි කාමරේ වෙනමම අලුතින් නිර්මාණය කරා. හැබැයි රුක්මනී දේවිගේ අවමගුලට ගිහිල්ලා ඇය ජීවත් වුණු ගේ බැලුවාම හිතුණා අපි සාමාන්‍යයෙන් අපි හිටපු ගෙදර කාමරෙත් ඇයට ඊටාම ඉහළ සුඛෝභෝගී නිවසක් කියලා. මොකද ඒ තරම් දුක්ඛිත තැනක තමයි ඇය ජීවත් වෙලා අවසාන කාලේ ගත වුණේ අන්තිම දුක්. ඊටාම දුක්ඛිත තැනක ඒ අපිට අපේ අපේ සාමාන්‍යයෙන් තිබුණු ගේ වුණත් ඇයට මාලිගාවක් හැටියට තමයි අපිට හිතුනේ අවමගුලට ගියාට පස්සේ. ඒ තරම් වේදනාකාරී ජීවිතයක් ඇය ගෙවලා තිබුණේ. බොහොම සංවේදී මතකයන් තමයි අපිට විටක අවදි කරන්නට හැකියාව ලැබෙන ජීවිතයේ හැටි ඔහුම තමයි. කලාවෙන් අපිට මේ සියල්ල අමතක කරන්නට පුළුවන් විටෙක හැබැයි කලාවෙන් තමයි අපිට මේ සංවේදී ගුණාංග ජීවිතයට එකතු කරන්නටත් අවස්ථාව ලැබෙන්නේ. ඉතින් එහෙමනම් දෑබර හිතවතුනි ආදරය කරුණාවේ සම්නුටටි ගීත පිටිපදව අපි අද ඔබට ගීත ධාරා වැඩසටහනින් අවධානය යොමු කරලා අද සමගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. එහෙමනම් ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ ගීත පිළිපද අද ඔබව දැනුවත් කරන්නට මෙහි පැමිණි ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාටත් රවින්ද්‍ර ගුණසේකර මහතාටත් ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. තාක්ෂණික දායකත්වයේ තරිදු දිසානායකගෙන් මම ප්‍රියන්තනී ගමගේ යහම්පත් ගිහින් එන්නම් ඔබට යහපතක්ම වේවා. Bye.